සතුන් පොහොදිනේහි මේ පින්වත් පිරිස සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූර්ණයේ තෙන නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අධිෂ්ඨානය කරගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා දේශනා කර වදාළා වුණා ලෝකෝත්තර සීසත් ධර්ම රත්නයක් ඇස්සේ අනන්ත ගුණති මහා ධර්මස්කන්ධයක් ගුණස්කන්ධයක් ඇස්සේ ඒ උතුම් වූ ධර්ම රත්නයේ පිළිහරණය කරගනිමින් මේ සම්මා සම්බුද්ධ ආශිර්වාද බලමහින් මැදී උතුම් වූ යත්‍රි මහා බෝධි රාජානන් වහන්සේලාගෙන් ලැබුණා වූ නැගින්නා වූ ප්‍රමාණ ආශිර්වාද බලමහින් මැදී සියලු දසමාර බල පරාදීන පත්තල්ලා උතුම් වූ සැනසීම සාක්ෂි උදා කරගැනීමේ විපාර සිදුින්නා මේ කර්ම සාක්ෂි අප කරා ලැබේවා සියලු සැනසීමේ සාක්ෂි උතුම් වූ දීන සමත් ප්‍රඥා ගුණ පූර්ණයේ නිවන් සාක්ෂාත් කරගැනීමේ හේතු වාසනා පහළ වේවා අපට මෙන්න අප්‍රමාණ ලෝකවාසී සෑම පිළිසත්යෙන් මේ ආමාස about the indictment මේ අනන්ත සංසාර දුක් කෙලවර නිවන් සාක්ෂාත් කර සැලකී සම හිතුවාදලා පහළ විශ්වාසයන් නාමයේ උතුම් අධිෂ්ඨාන සබාගෙන ආනන්ත වන්නා වූ ලෝක සත්‍යයේ සාන්තියේ මේවා අපිට මේ මහා සාන්ති ආශිර්වාදී ලැබේවා කියනා උතුම් අධිෂ්ඨාන සබා ගන්නට ඕනේ තුන් ලෝකාග්‍රව වූ අත්තිරිද්දව සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ත්‍රිසත් ධර්ම රත්නයේට උතුම් වූ මහා සංඝ රත්නයේට මාගේ මේ අද්වෝ තේජෝ අද්විතිය වූ අසම සමෝ මහා නමස්කාරේ පූජාවා නමස්කාරේ වේවා කියන උතුම් අධිෂ්ඨාන සබලා නමස්කාරේ සත්‍යය ගායනා කරමින් කනපිලට සාන්තියටපත් වෙලා අපි අද මේ ශ්‍රේෂ්ඨවන්නා වූ සාන්තිය උදා කරගත්ත බලමු. සමන් දීගෙන ඒ වාගේම සාන්තියටපත් වෙලා මේ උතුම් වූ ධර්මයේ අර්ථය අවබෝධ වේවා. මේ ධර්ම මාර්ගයේ ඊටාම් හොඳින් අපට පවණේ වේවා. ඒ වාගේ මේ ධර්මයේ ඊටාම සාන්තිය හිත පිහිටාවා කියන්නා වූ මරිත්‍රා සබාගෙන මේ සමාධිය උදා කරගත්ත බලමු. උතුම් වූ ආර්ය වූ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියන ධාන ගුණයන් පහළ වෙලා ඒ වාගේ මේ ධානයන් අත්දැකීමේ ඒ ධාන සාන්තිය පිට වෙලා වූ ලෝකී හිතනාව කියන නාම රූප ධර්මයන්ගේ ස්වභාවය වටහාගෙන විචාර වන්නා ලෝකේ තේරුම් දෙන ඒ විචාර ලෝකයේ අත්තරීමෙන් වැල්මින් නිදීමෙන් ලබන නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ සාන්තිය අපට මහා ආශිර්වාදයක් වේවා කියන උතුම් අරිෂ්ඨාන සබාගෙන ඒ ආකාරයේ මේ මහා නමස්කාරී සත්‍යයනා කරමු ඒ වගේම ශාම ජීවිතත් ගායනා කරන්ත මම කියන ගානට කියන්න ඕනේ නැහැ ඉතින් කිව්වා සමානව කියන්ත අතවසවන්නේ නැතුව අත්වේ කියන ආකාරයෙන්ම කුලේ සභාවෙන් මහන්සියටපත් වෙලා මේ සැකසීල උදා වේවා කියන කුමරිස්සා සභාවෙන් දැන් අපි සමාජීය වළඳ බලාපොරොත්තු වෙන සාන්තියක් වේවා කියලා මේ සාධකාරයක් තියෙනවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු දාරු කැලේ සමිඳුනි ගුණ කඳේ වාදේ විනේ ඔබේ පා සිවනිහි තනසිනවා දරුවෙත දුන්දම් අම පැන් දිවි බින්ද තම සාවනට අද යොමු වෙනවා දරුවේත අනුකම්පා කළේ බුදු පිය සාජිනුගේ ගුණ කඳේ නැගේ ඉනේවා බුදු ආමේ පියේ මෑණි වෙත දරුලෙත ධම්ම ගුණයෙහි ආතේ නැලෙවිනේවා සතරේ මහා දුක් කාඳේ කිනේ විඳී ගිනි සහ මුලේ දුරු කෙරේ වාදින්නේ දම් රස පිපිලති පැන්ගෙන පොවමිනි සාමිදුනි ගිනි කාද නිවවන්නේ මහා භාවේ ගිනි කාද දුරු පෙළ සෑම හතේ බුදු ගුණේති කීලෙනි නැහැවෙන්නේ ඒ බුදු සෙන්දියේ සමට පිවිවා පාදගිනි සමගිනි දුරුවන්නේ එනේ සුමේ දිවනේ මහා බුදු මඩේ වැඩිවා සමතෙම බුදු සිතිල සනසුම ලැබීවා බුදු ගුණ අතිරි මලේ අදෙලි කෙරීවා සමිදුගේ දරුපකව සනසුමේ හිදීවා අවතිනේ පාපගිනි අපේ ළඟ අහල නැත පවතිනේ සාපේ විත අද අපි අහල නැත පවතින ලෝකේ බැඳුමට කිසි හිතේ නැලොවත් නැති දහමත් හමුම විට පාපයේ බැඳිනේ සත වෙත මහා ගිනි එනවා පාපයේ හැඳිනේ දිනේ අති ඉන්දෙන් ගෙනවා පාපය විඳපු බුදු රජේ පියේ ලෙස විනවා පාපයේ මරතෙනට ආලෙත නොම විනවා සාරා සැකිද අත සැකි සොල සැකි කියනා කල්පෙන් අසංකව ආනිමේ භව ගමනා පාරමී දම් පුරා අපමණේ ගුණ ලතුනා ලෝසත විතත මහා අනුකම්පා කෙරුණා මුනිවරෝ හමුනා ඒ දිනේ ගුණයෙන්නේ අරිහත් ඵලයේ ලැබේ භව දුකේ දුරලන්නේ සිව්පද ගයක් ඇසු විට එම දැක ගන්නෑ තිබුණත් ලෝ සතේ අනුකම්පාවින්නේ මාවැනි කෙනෙකු තනියෙන් බවේ ගමන හැර ගියොත් සසට පිළිසරණක් කොහිද විර වටහාගෙන දහම ලෝතුරු මගට බරේ මදගෙන වඩමි බුදු වෙමි කරුණාද පර යහපත දේවා තුන් ලෝකෙට බුදු වෙනවා අපමණේ සතට බුදු මදගෙන හඳ දෙනවා සත වැටුනොත් ධම්මනේ යහපත වෙනවා ඉතමින් බෝසතුන් භවේ මගේ වෙතේනවා පුරමින් පාරමී ධම් කනේ අසමෙවනේ යෙවමින් සසර කල්පෙන් අපාමනේ වෙවිනේ නදමින් නුවනේ දිනේ අපාමනේ සසර දැනේ නිදෙමින් බුදුනේ කරුණා සසෙත දිනේ සම්බුදු පිය රාජුන්නේ අපි දරු වේලා සංවර ධාම වෙත ගත සිත යොමවාලා සමිඳුන් දෙසනේ ධම්ම දෙවිත පැමිණිලා නිදෙමු නිවන් දැක භවයේ ගිනි හැරේ දාලා කරුණා අමේ පිටක් ලෙස සදහම් දුන්නා වටහනේ නුවනේ ගන්තෙද ගුණේ මගේ දුන්නා දරුවනි කිලිති සිත් විත සෑම හරිනින්නා ඔබ වෙත දෙත ලැබී මාසී කරපන්නා යමින් මුනි දුන්ගේ පන පද දෙත දිනේවා බුදු ගුණ දිතන හිත සමවත වෙත එනවා බුදු මගේ සිටින විට කම්පා දුරු වෙනවා සමතම උතුම් ලෙස මුනි මලේ හිමි වෙනවා සංකා නැති ලෙස සමනඩ නිමුණා සාමිදෝ දාසුනේ වෙත වැඩම වුණා දෙතිසත් ගුණරුවේ සැමටම මැහුණා ජය සිරි බෝ රජේ තවේ පිනුණා මාරේ විදේ කිතියාලේ ආදේ නොවුණා කුතු සමයේත සමේ පිට ඇදුනා කරුණා නිත්‍යුගක ලුමන් දෙවුනා කාදහිත සමගිනි කඳ නිවුනා බුදු මහසෙත් මාගේ තනතුමේ දිනවා කායේ විසේ දුක් ගිනි නොමෙවන්නේ මුනි ලෝකේ සෙත් ගුණේ සෑම විසේ එන විසේ මුලෝකායේ බරගති නැතිවන්නේ වාතික් සෙන්දිත ආහලක අද නැත නිරෝගී සුවයට කය ඉන්නේ සාමි දෝගේ ගුණවත් දරු කැලෙවිස ආද සාමි දෝගේ පිලිසර නදවන්නේ පාපේ විතක් ආහලක නැති මොනි රාජේ සාන්ත සුවයක් ගෙන දිනවා සුරාති නිදෙන ආතිරි රැස්ඳහරි කැමැතිම කය අද නහවෙනවා මහා පුරජිඳුගේ තිසිලස සිටගෙන පොදු මෙම සෑම දරු වෙත එනවා පාප විසක් කිසි මාර විසක් අතේ වේකිති වේකුහට නොමෙ විනවා තනසුමෙ දිනේ මෙමෙ ගුණ කන්ද වැටිලා ඊත කායේ සෑම පිරිසිදු වේවා ගානේ ගාතේ හොරේ මැරේ සෑමේ වංචා පදහිතේ ආලක නොමෙවිවා මුවින්නදෙන පව් ඇති විසේ වදනක් ජීවිත මුවාගත නොම ඒවා ලෝභ දිස සහ මෝහද මිත සිටු ඉතිවිලි හිත වෙත නොම වේවා කිසියම් දුතිරිත් ගති අද අපි නැත මුනි දුගේ පිරිති දුදරු වේවා සාවනත් ගනරත් කඳ අද විහිති සාමි දුගේ දරු වෙත දෙත වේවා පදවත් කිරිපිදු බොදු මල්ලිතෙවි සානිදුට අසුනක් සැකසීවා ඉකිසොදු නෙළුමන් හදිවි මැවිලා මුනි රාජේවරු මෙවි වැටෙමාවා මහා සංඝ රත්නයේ සංවර විලසට ගුණරුවකින් මෙවි වැටෙමාවා ආදේ මහා පුදු මදුරක් දීසම වෙත සුදු නිලුමෙන් අතුනන් ජීවා සංවර මහා සංග පිළහද මදුරත වැඩමා එහි වැඩ හිඳුවාවා සමිඳුගේ දරු ලෙස අප සෑම දින අද පාද බුදු මැදුරෙහි තුල වේවා ඉතිම හිතක් පිටසට නොම යනු ඇත මුනි දෝගේ බණ පාඩේ හඳ නැකිලා සාමිනුගේ ගුණ කාඳ වෙත වැටි විලසට අප වෙත බුදු සුව හිමි වේවා උම්බුදු රාජිනුනි අපේ සෑම හද තුල ඔබ ළඟේ මේ බිම ලෙස වූවා මුනි දෝනි දහමක් දෙනු මැන අප වෙත භවගිනී කඳ අද දුරු වේවා සුන්දර ලොවක නෑ දරුවනි රස දුන්නේ සුන්දර ලොවක් කොහොමද ලොව හටගන්නේ සුන්දර පෙනුම ලෝ සතෝයේ රවටන්නේ සුන්දර බවේ කියා නෙවෙ මරු එමලන්නේ ලක්ඛනේ සුවේද රස සුවේ පාසයි කියලා සතරවේ කන්තේ ඇත මරු එම ලොවේ නැගීලා මරු එම ගිලිනේ සතරාගිතේ තද කෙරීලා ලොවේ බැඳේ තරෙනු ඇතේ මහා ඵලේ විසේ කෙරෙලා ඒ හරි හොඳයි කියලා සතේ ලබන්නා හොඳ හැදරුවේ ගන්තේ කියේ කියේ අදින්නා මේ ඇසේ රැක ගන්ත කය විසේ ඉබින්නා මේ කය හරි හොඳයි සතති කරන්නා හොඳ හඳේ ගන්ත යොමු කළහොත් සවෙනේ ගිනේ කාමුකේ හඬේ බැඳුනොත් එමේ උයේතිගෙන ගිනි නැති කාම ලෝකයේ නම් කොතනේ වනේ දරුවනි හරිනු මැනේ මරු හැමේ දැකමගෙන හරි හොඳ සුවනේ යයි මේ ලෝකෙට නගලා මායා රටාවක් ඇත සතේ බැඳ තබලා මොනවද සුවඳ ගන්න තේනහසයේ හදලා ලෝකිත බැඳිනවා සතේ කාමයේ නදෙලා සතයයි දියත් කැම ආරක ඔබ ඇත ඒ රස ගන්තේ සත රස කාමයේ යතේ අමුවන රසක් නැත ලෝසත ගිලිකට සසවත් නර උයේ නැත හිත සබා ඇත අරගෙන මිමේ පාස අරිතුවේ යයි කියලා සතමනිනවාගිනි ලෝකෙක කය දිවලා ඔයේ ඔයේ ගන්තේ යන්නේ සතකාමිත නැමිලා ලබනාදයක් නැත මායාවකී සැකලා පැණි පැණි කියා දිනේ මේ සැමේ රස ගුන්නේ ඉඳිනට පාත් නිදුරන් සත් සතෙමින්නේ ඇතුලේ සැදින සිට වැදේ ලබෙමින්නේ මොහොතක් විඳිනවා විසේ කරේ හරිමින්නේ මේවා හොඳයි කිය කිය සසරෙහි එනවා හොඳ දේ කිවත් ලැබුවෙක් ලොවේ නොම වෙනවා සසයට රැවටිලා මායාවිනි කනවා අපමණ සසරේ කාමින් සසේ බැඳලනවා කාමයේ ගින්නේ ඇවිලෙන හැටි දැනගන්නේ මේ ඇස ගිනි ගොඩකි දරුවනි සිටවන්නේ ලක්ෂණේ බලන්නට උපකරණේ වන්නේ මක්දී ඇසක් ඇසෙනි සතේ විතෙමින්නේ සදේලා මව් ගැබක කුණු ගොඩේ තුලේ උන්නා අරගිනේ රොවට බිහිවි වටේ බලමින්නා හොඳේ හොඳේ දී හොයයි ඉපදුමි සිටිමින්නා වයසින් සියත් හිතියත් මොනේ වදේ ගන්නා වසරින් සියත් යන කාලයේ සිතෙනු මැනේ මේ ඇසෙදින්නේ මොනේ වදේ හොඳේ සුවේ යන්නේ මායා මුලා රූප දෙදෙසේ බැලුවේ තනේ මායා හැඩක් දීලක් තනේ කියේ මිනේ මොනේ වඩේ ලැබෙන්නේ හරි ලෙස හිතන්නා මෝතින් මෝත එමරු කඩේ බිඳෙන්නා මතේ මතේ කිවත් කාට දෙහිමි කෙරෙන්නා රූපයේ හිමි කෙනෙක් ලොවේ තුලේ නොවන්නා මම හරියටයි ලක්ෂණදී මගේ විනේවා මේවා පිනට මාවිත අදෙහිමි වෙනවා මිලෙස කියන සතේ මරණිට පසු යනවා ලැබුණා දෙලක් සෙනක් හිත් ලෙස මියේ යනවා නාදයේ හොඳයි මිහිරි මට සුවේ දෙන්නේ කිය කිය සිටින සතේ කිය වසරක් උන්නේ ලැබුවද හොඳ දෙයක් හඳේ කියමින්නේ වැරුණු කනක් ගින අද මරණිට යන්නේ හරි හොඳ සුවඳ දී මා විත ලැබෙන්නා සුවදින මීරණා සිතෙමි ලබන්නා සියේ සියේ සිටී සවොම යම් දිනේ මැරෙන්නා ලැබුණද සුවඳගෙන යන්නට ඉතන්නා හරි හොඳ රසේ දිහිරි දේමා විතේ විනේවා මේවා මගේ පිනෙත පෙරකලෙලිත විනේවා සතයෙත උදම් වූ සතේ මුදු මිය යනවා නිය යන්නේ දාසෙක රස කුත් නොමේ විනේවා හොඳ හොඳ පාසේ දිනදී අද ලැබින්නේ මගේ වාසනාවයි රෝසත් කියන්නේ එනමුත් නොයිතුවත් මරණිත ඇදින්නේ ලැබුණද පාසගෙන යන්නට සිතන්නේ ඉත හද හදා ලෝකය ගැන රස වින්දා වැඩි කල් නොබොත් ඉඳුරන් පහසට බැඳා උණු වෙන දිලා යන ඒ හැම දන හන්දා පලනකෝ ඇඳ පොඩි කලෙලෙස මන වන්දා ඉපදුනේදා පටන් වසරින් ගෙවාලා වයසින් දාය යනේ තුරු සතු හොයාලා බැලුවොත් අනුන් අතේ ගොදුරුවේ නැතිලා යනවනි පිළිගන්නේ නැත්නම් පුතාලා දේතුවේ පුතායයි ඉපදුනේ දිනේ ගන්නා මලමු ගොඩක් දිනේ වට කෙරේ උපදින්නා මොනවද සුවඳ දෙයි පදිනේ තනේ වන්නා බලන කොකුණු ගොඩක් විලෙතම උපදින්නා ලෝකෙට දී වෙලා පිලිසරණක් ගන්නේ කවුරුන් නමුත් වින්නවකයේ හොදන්නේ නැත පිලිසරනේ උඩු කුරුලෙත ඔයේ ඉන්නේ බලනකෝ අනාතයි පෙදුනේ දිනවන්නේ අනුනගේ පිළිසරණ තරගෙන කයේ සැදීනා මෝදක් ලොවට දී වූ කලෙහි කෙරුණා වනසාලන්තේ මා උවතුරු එහි නැගුණා ඉපදුනේ දාපතන් මාලිදේ වට කෙරුණා කනේ බුනේ ආරේ ජීවදෙනට කයේ මෙන්නේ පොඩි දරු උපදුනත් නැත සෑම විලසින්නේ ලෝකයේ සැමදාම ආරින් පවතින්නේ ඉද නෑ කුරිරු ලෙස වෙයි සැම ආරින්නේ බොන්නට කිරි පොඩක් දිය විඳ නැතිව යති නොයෙකුත් රකුත් ලෙස තුමි සතු වටේව කටි සීතල උන්න සෑම විට කයේ පරුව දෙති ඉත නැති කර කරාමි කයේ වඩවා ගති සීතල සිටින විට මේ කය වේවුලනවා උස්නද වැඩි විට දිදාඩියේ පිට වෙනවා හැමදා සියලු පිළිකම් කර වඩ වෙනවා නොපෙනුනේ නමුත් මේ මා දුක විඳවනවා යම් සත උතුම් ලෙස යයි ලෝකෙට බැඳුනා ආසාරෙන තවගෙන යන්නට සිතුනා හොඳ දේ හොයන්නට යයි ආසා සැදුනා කාමිත බැඳ පුහිත මේ කයගෙන දෙවුනා ලක්ෂණ සුවඳ රස පාසට හිත සදලා යලි යලි ලබන්නට හිතු විට ලොව බැඳීලා පැනසෙන දෙයක් නෑ උපකරණය කියලා මේ කුණු ගොඩනෙහිම කර දුන්නේ මෙකාලා ඉපදුනේදා පතන් මහ බඩේ ගිනි වෙනවා දුන්නක් නාර පැය ගණනින් යලි වෙනවා ඇති වනේති පාසයේ හිත කය දව වෙනවා මොහොතක් බිඳු දෙකක් දෙයි බඩේ පිරී යනවා අරගෙන ගත් නමුත් සදහට විස යන්නේ දැනෙවේ වතුර මහ ගොඩේ දී රැක ගන්නේ ඇති වනේ පිපාසයේ මේ දිවේ ගිල ගන්නේ තරමෙට වැඩි වෙනවා මොතින් මොතින්නේ ඒ ඒ මොත එන විට උගුරක් බොනවා ඒකක් නොදුන්නොත් දිවේ කට වියලෙනවා අනුනගේ පිලිසරණේ ඔය ලෙස මෙවෙවිනවා මේ කය වැඩෙන්නේ ඕමයි දක්වනවා කනේ ගුණ ආහාරේ පොණ්ඩක් වැරදුනොත් දැනේ ඇතිවන අජීරණ කුණු කර බඩෙත් තනේ අපමණේ ලෙඩ කරයි දුක් කඳ ගෙනත් දිනේ මේ වගේ ආදයි මේ කය උත් මහත් වෙනේ ඇඳුමක් නැති වුනොත් සීතල විසෙනවා මැති මදුරුවන්ගෙන් කරදරේ ගොඩ විනේවා සෑම තැනකයි සෑම විස උරි කඩ එනවා සෝදානු තැබුවොත් කුණු ගඳ හමවනවා අරගෙන ගඳ කයට සුවඳක් ගෙනෙන්නා ලැබුවොත් මොකද පැය කීයද පෙනෙන්නා පැය එක දෙක යන්දි කුණු ගඳ හමන්නා දින දින සුවඳ මේ කය කුණු කරන්නා දාඩිය දුගඳ තෙල් කුණු ලෙස පිට වෙන්නේ සෝදානු දැබුවොත් කුණු ගඳ නෙවෙන්නේ මැසි කැල පණු කැලක් ලෙස කයි සරවන්නේ දඬ පහතුවාලයි කය විත මතුවන්නේ ඇස හොඳ කියා ගන්නෙත මේ හැදුහින්දා පෝතනේ කරන්නට වෙයිතිය සනේ බන්දා අපේ පහ කඳුළු දැවිලිත් කැන්දා බලනෙත දිවනවා මේ රස කොහි කැන්දා ඇති පිය හෙලනෙත මොහොතක් බැරි උනේ උත් එමෙතනේ කුමේ සිදුවන්නේ දාහ දෙවිලි වැද සෑම දවේ දවේයයි එබැවින් ඇති පියේ ගතවන්නේ මේ ඇස වෙත දූවිලි පොද වැදුනොත් කෙවි කෙවි ඇස රතු කරවන්නේ මොනේ වාලවන්නේ දෙකුණු අනේ ඇසගෙන ඔය හැටි මහා දුකේ විඳවන්නේ මේ කනේ වාස කර කලඳුරු කිය කිය කුණු ගොඩ නිතරම පිට වෙනවා මේ කනේ වඩනෙත ආහාර ඇදී යන්නේ විලසත කන්දක සිදු වෙනවා මොනේදී කෑවත් දීවත් මේ කනේ ලෙස ගොඩ නම් නිතරම දිනේවා මේවා හරින්නට අවුසද හොයේ හොයේ තතකය වසරක් ගෙවවෙනවා තවනේ ඇතිනවා දිනිත පිනිනවා කිය කිය සතේ කොයි කලේ ඉන්නේ වසරේ පනහට යන්නේ කාලේ හැරියොත් ඉන්පසු මොනේ වාසේ ඊයේ දෙන්නේ අන්ධ බවක් සාදීරි බවක් දෙයි කොහොමද කයේ සුවගෙන දුන්නේ වැම්ම මාරුගේ ළඟ බැඳ ඇති විලසයි රූකඩ ඇස කන නටවන්නේ කාමයේ මහා මාරු විලසට හද තුල ඉඳගෙන ඇස කන නටවනවා බලපන් අසපන් කියේ කියේ රාගෙත කාම ලොවට යලි බැඳලා නේවා ඉලෙසම නාසයේ හොටු ගොඩ ඇද ඇද සෝද සෝද පිරි සිදු එනවා ජීවත්නාතයේ දුන්නේ දෙයක් නැත හැසු හැම සුවඳම වෙනසිනවා මේ කටේ මේ දිවේ හොඳ දියේ ගන්තයි මේ ලිත පිහැදුනේ ලිත ගන්නේ මේකට තුල ඇති දත මොන වන්තයි අපනේ බවට ඊගෙන එන්නේ පැක්කුම් මාරි දුමන් එකිනෙකදී නොයේක විපත් එම දක් දෙන්නේ මොනවාද මිලෙස තිබුදත් ටික අත මගේ මේ ලක්ෂණ කියවන්නේ එක එක දසට එක එක කැක් කුම් දිනේවා දවසට කීවතක් මේ කුණු ගඳ දිනේවා සමදා ඕද ඕදා මැද මැද තනවා ඇතිදත් හොඳයි කියනෙට මොනේ වදේ දිනවා අරගෙන කැඩි කැඩි ඇදවි තව යන්නේ අපනෙට කියාගත් සත් කොමද කන්නේ කාලයේ ඉනේදත් තිකේ වැටින්නා යලි විච්චේ සමද පසු කල දිරන්නා විරකදේ දුක් දිදි තව ගෙදි හදන්නා වැටුණා කිවත් මොනේ වාසේ ඉන් කරන්නා ලොඹු කට කියා එම වයසට ඇදින කලී නැහැ දස දුන්නේ සුවයක් එම තිබුණ කලී රසයක් විඳින්නට මේ කය වඩන බලේ ඇපුවා විහිසේ වූවා කෝ තිබුණ බලේ අපේ අපේ ගිලේ ගිලා මේ මරේ කයේ වැදුවා කසයයි කියේ කියා මායාවෙත වැදුවා කයේ සහ සියලු මායා රසෙහි අදුවා නැත පවතින්නේ සෑම අතුරුම දන් කෙරුවා සතයයි හොඳ පහත මේ කයේ මට දිනේවා කියනා මේ කයේ මොනේ වාසසව ගින දිනේවා ඉඳගෙන හිටියොත් කැක් කුමෙහි වෙනවා හිටගෙන හිටි නමුත් ඒකක් කුම දෙනවා නිදමින් හිටි නමුත් වෙහෙසම සදනු ඇත කොරිදත වන සියලු තැන්වල හැදෙනු ඇත දැවි දැවි උන්න සාසීතද සවද දෙතේ දහසක් කම් කටොළු මැද කයේ පැවත එත උදයේ කවා පොවමින් පුරවා දුන්නා පැය එක දෙකයි යලි බඩකිනි කය දුන්නා යලි දාවලි අරගෙන මතගෙන දුන්නා ඒකත් පැය දෙකයි යලි දුක් බඩගින්නා අරගෙන රෑ කලද යලි බඩ පුරවනවා උදයේ දැවිලි දී යලි යලි ඉල්ලනවා දින දින සියලු දේ මකරගේ කටේ තනවා දැව්වා විලස සෑම දේවන සිලා යනවා උපතේ පාටන් දිනේ සිය වසරක් තුල ජීවත් වූ සතේ සිහි කෙරුවා කනේ බොනේ දේගෙන කොපමණේ දුන්නද මොනවාද කයෙහි තීරිය කෙරුවා තොන් ගානෙනින් කැබී දෙය බැලුවොත් සෑමදෙය කුණු කර පිට කෙරුවා සිරුර හදන බව කීවත් වැරුමේ ඇසේ වාසරේ දීකායේ වෙත එරුවා කයේකට විහිස ගන්නට දුක් විඳේ සදලා බඩකිනි නිවන්නට විදේ වැඩ සවේ කෙරේලා හදලා ගන්නේ කොමද වතෙහි නගලා කොතරම් වැඩ ගොඩක් කළ යුතු වෙද එකලා නොයෙකුත් වේස ගිනි මඩ ගති සැම දැකලා අත නොම හැරෙම කුඹුරට කිසෙකට බැසලා සේදාවලි සෑමතන මුර කරලා කරනා සියලු ගොවි තැන ඇත ලොව පෙනීලා අරගෙන සීනේ මව මව ඔය හදන්නේ එක මාස දෙක තුනක් යන විට එතැන්නේ සැදහිරු එළිය වැද වතුරක් නොවන්නේ දැවි දැවි යන වාර කොපමණේ දකින්නේ මේ බඩ පුරන්නට බැරි තැන කුමේ ගන්නේ කොඩු බොඩු නමුත් ගිල ගිල සත දඟලන්නේ නොමදුන් කලක බඩ ඇතුළත ගිනි ගන්නේ මාදිනි කඳක් දැල්ුව ලෙස බඩ ගින්නේ බඩ ගිනියන්නේ නැත දැන් හිතු කියලා බඩගිනි නොකරන්නේ කය මතයයි කියලා ජීවත් තව තවත් නෙමෙ ගිනි වැඩි කරලා දීපන් කන්ට කියවයි නිහඬව ඇදීලා මේ වගේ කලෙට මොනවද අපි කරන්නේ අතපහිඟා කාමුත් කයේ යැපෙන්නේ ඊමත් බැරි කාලේ කුපමනේ ලැබෙන්නේ ඒ වගේ කලෙට බඩ මොන වඩේ දමන්නේ කොලේ පොතු වැනි දෙයද මල මුමුත් කනවා බඩගිනි ඌලන්ට ඊලෙස බැරි වෙනවා මේ වගේ සතුන් කොපමණ ලොවේ මිය යනවා බඩගිනි ඌලන්ට බැරි තැන මිය යනවා හරි හොඳ කියා දේ පොළේ ඉඩ කඩම්ගෙන හැදුවත් කවුද නිදාසේ මෙලෙසින් වන හැදු හැදු දෙයට මාර්ග වට ලෙසින් එන හතුරන් හැදෙනවා දුක් කොට ගෙනත් දෙන ඵලේ ඵලේ මේ ගියේ මතෙහි මී කර ඇත ඔබතේ නොමැත මෙහි ඉඩ දෙන්නේ කියේ කියනෙක සත එයි ඔය විලසට මේ දුක් විනිලෝ සත කන්නේ ඉලෙසම කුපාමනේ තිබුණත් ඉඩ කඩ අයිති වාසිකම් කියමින්නේ ගේ දොරින් දමේ විඳිනා දුක් කඳ කොපමණේ දැයි සත තැමතින්නේ හැදුගේ දොරේද දී පොළමේ දුක් විඳලා කොයි මොතකදී රූප හැරෙම යයි කියලා සැකගිනි හිතේ හිතාරසව නිදි මරලා ලෝසත ඉන්නවද ඔය දේවල් රැකලා සමතම වැඩියේ මේ කය තව රැක ගන්නේ ඕනේ කියා බයගෙන දුක් විඳිමින්නේ සිය වසරකදී හිටි කලෙ සිටුවොත් නොන්නේ අපමණ දුක් ගොඩකි බය තැති ගැනුමින්නේ මේ දේ මෙසේ මා වෙත අද ලබන්නේ ජීවත් නොමැත ලැබෙන ආතන එතන්නේ හිතු ලෙස සතිවිලා සෑම සති වෙන්නේ කාටද ලෝකේ සම්පත් ලැබෙන්නේ මට මෙමෙදී ලක්ෂණ ලෙස පෙනුණා ගන්ත මගක් නැත වැට බැඳිලා හිතු ලෙස පරිහරණෙට ලොවේ තිබුණා කිවත් නොමැත ලොවේ විත කෙරිලා සෑම අසහනයෙන් සත පිරුණා වින්දේ දුකයි මේ වත බැඳිලා ලැබුවත් නිසරුයි මිරිඟුව ලෙසිනා සෑමදේ අත් හැරලයි ඉතිනා අරගෙන මිකායේ සදාට දිවි රැකින්නේද ලැබූ අයේ සිටිනේ වාසේ ලෝකෙට ඉතින් අද ලෝකයේ හොඳයි කිව් ඔහි සත කොයින් බැඳේ තිබෙනත හැකිද ලෝකයේ දිවි ලෙසින් අදේ අතගෙන හැම තැන ලෙද කුඩ වීලා හැම දුක් කඳ විඳ විඳ ඉඳලා විඳ සුවය මරණය ළඟ පෙනිලා බැලුවොත් හිමි මොනවද කියලා ඇදු කලේ සමදියේ ඊතන දමලා මරණිට එක හුත්මක් තියලා බැලුවොත් මොනවද හිමි උනේ කියලා කාටද මොනවද නැත සකලා මේ රස ලබන්නට යයි පහු කඳ කරලා ඒවට බැඳී කළ පහු රසයෙන් හිතලා මා පව් කඳක් මා බලයක් ගෙන නගලා තිබෙනා අයුරුදී කලමන තම සකලා යන තැන එක වුත් මයි තව අදීනත ඊතන මොනවාද හිමිවන්නේ සෑම අහවර කෙරලාගේ දොරේ ඉදම දේශම කයේ මෙහි වන්නේ මරණය සමගින් පාපේ කඳක්ගෙන මෙලොව අතර පරලොව යන්නේ ඉපදෙන ඉපදෙන සෑම තැන මොනවද ඔයේ ඔයේ ඔයලෝ සතයන්නේ විඳිනට හිත ඇත නැත එය නැසුනේ විඳිමු විඳිමු ඔයේ ඔයේ කීවා කායේ හිත දුක් ගිනි කඳකට වැටුනේ වැනසි වැනසි දුක වෙත පෑවා නිමෙතව මතුවට කයගෙන සැදුනේ එලෙසට ඒහිත යොමු වූවා ලෝකෙට ඔය විලසට යාලි බැඳුනේ යලි දුකයක් ලොවේ නිපදුවා දෝසිත බවේ මේ සෑම පව් කළ විට කය දෝසිත බවයට යනවා ලබන දෙයක් නැත ඇස කන නාසය දිව කායේ නිපාස යලි වෙනවා බලුද බලල් මුවේ ගෝනේද හරකුන් නොයේක සතුන් ලෙස උපදිනවා කෙලේ පාවු ගෙවනේත මාස අමු අමු වේමේ කන්තේ දේවා උන්මිය යනවා රසයේ හොයනවා භවයේ තරනවා කවුරුද රසකා මුලගත්තේ බැලීම ඇති උනේ ඇතිම ඇති උනේ කවුරු දෙලොව ජයගෙන ඇත්තේ මේ රස ඇතිවන තුරු මම විඳ ඇත මතු එම ඇවසිද නැතිවන්නේ කියන සතෙක් හෝ කිසියම් භවයක් උපදීන කිසි තැන නොමවන්නේ හොඳයි හොඳයි පින් කර ලැබු බවයයි සිරලෙස ලෝකෙට බව නැත්තේ ඉපදුන දවසේම මරණය හිත මත අරගෙන යයි එම පසු පැත්තේ එම මග අරගෙන ගමනේ අතර මැද ලෝරසයට හිත බැඳගත්තේ ලැබුණු හොඳක් නැත විඳි රසයක් නැත අයිත කායේ වෙනසෙයි මසු මස්සේ මාගිනි කඳ දෙන අපාය යන දෙස මොනවාද හොඳ යයි පවතින්නේ කැමැතිද අකමැති ආන කෙනෙක් නැත පව්පින් දිකනවැ පල දෙන්නේ ඉමෙතන හිත බැඳගෙන පසු පස යන මේ දුක් ගොඩනව ඔය ඉන්නේ මේ වාත හිත බැඳ යන වාද ලෝකෙට බලෙනි මුදුරු කර විසතන්නේ පාපය කරගසාගිනලෝ සත යනවා පාපිතේ බැඳී බැඳී මා පව් කරවනවා මේ සැපේ මතයි අනිතෙකු හතේ නොමෙදිනේවා කිය කියලෝ සතුන් තම ජයේ පත වෙනවා ලැබුමක් නොමැත උපනොත් මරණයට යති මගේ මගේ කීවා මම කීවා පමන වෙති ලෝකයේ දුකට කරගෙන දුක් පොඩි කිලිති මොනවා කළත් මරණින් යලි මරණි වෙති මරණය උපත මරණය මිමේ දෙක අතරේ කාලයේ දිරෙනු මැත මොනේ මොහොතෙද මිතරේ උපනොත් කෙනෙක් මරණයට යන්නේ තැන ඉතරේ කොයි මොහොතකද නෑ වයසක් එහි අතරේ ඉපදුනේ දරුවා ඊ මොහොතෙද ලොවේ මෙරිනේ ආයයි බෝ කොට ඇත්තේ වසරයි දෙක තුන හතර දෙපහය විනසක් නැත මරණයේ ඇත්තේ ලෙඩ දුක් නොයෙකුත් බාධක කරදර එන විට ඒවය මතු මත්තේ ලෝසස දුක් ගිනි විඳගෙන නියයයි වයසක් නැහැ මරණෙට සත්තේ විඳින පාප කඳ දුකගෙන දෙනවා සැපේ හෝයේ හෝයේ සාතේ සාරේ වෙනවා කිතු සැපේ කිසිවෙකු කිසි නොලාබෙනවා භවේ ගමනක් අපාමනේ ඉනවා මතු මතු ඒ ගැන හිත මෙතබෙනවා මතුවට එමෙතෙක් උපදිනවා අනාථ මා භව ගමනක් යනවා ලෝසත මා දුක විඳවනවා ඉපදී තිර විලසක භවයක් නැත මොන භවයක උපනත් නැතිනම් ලැබුවා කියා එම සරුදාමත් නැත වෙනසි වෙනසි සෑම නැති කෙරේනා මේ බඳු සෝපා ඇති ලෝකික අපමේ අපමණ කල් පිට සරි සරණා මොනවා උයන්නේද මොනේ සුවේ ගන්නේද ලැබුණේ කෙනෙක් නැත පිලිසරණා මේ කුණු ගොඩගෙන මිය ගිය දාවන විතදී සුවඳ කර කර ආවා මොනවා සංගවාගෙන සුවඳ කළත් එමේ කුණු ගඳේ මරණේදී මතු වූවා රකින්න කෙනෙක් නැත රකින්න තැනක් නැත කුණු ගොඩ ගඳ නම් වැඩි වූවා දිරකඩ පෙර කර දියවි කුණු ගොඩ පත් වෙයි යම් දවසක වූවා ඇත කටු කියාවත් දකින්නට නැති වෙනවා හැදු කෙල සියලු දේ එලෙසම වෙනසිනවා අපාමන හැදු ගෙවල් සසරෙදී සිහි වෙනවා අද කෝ එකක්වත් තිබුතැන නොම වෙනවා මගේ මේ බිරිඳ සැමියා දරු කැල කියලා බැඳි බැඳි ලෝකයේ ආපිර කල හිතලා බැලුවොත් ලැබුණේ කාටද පවුලක් කියලා මිය යයි එකිනෙකා දුක් ගිනි කඳ දෙවලා දුක විඳ විඳා ආකාලයේ බලන්නා දුක වෙත සතෙහිලු කඳුළුද ගලන්නා මේ මා සයුරේදී පරදන ලෙසින්නා ලෝසත අඳා ඇත දුක් දෙන එතැන්නා අරගෙන කාපු දෙහි මහ පොළවට කියලා සම කෙරවන්ත බැලූ සත රස හොයලා ලැබිලා නැති නිසා පිළිසරණක් එකලා තව තව යනවා සතේ ලෝකෙම හොයලා මේ වගේ තැනක මේ කයි කුණු ගොඩ දන්නේ සෝදා සියලු පිරිසිදු බව දෙවමින්නේ හරි කුණු බැලුව හොත් නනත වූ සසරින්නේ මේ සක්වලද මදි කුණු ගොඩ පුරවන්නේ මොන සම්පතක් ලැබුවයි සතේ කියලා ජීවත් ලැබූ කෙනෙක් නැතලෝ ඔයාලා වෙනසී යලි හදා වෙනසී කියලා එන බව ගමන හිත් ගමන කීපෙනීලා නිමෙවන් බව ගමනක් කව යන්නේවාද හොඳයි කියනේවාද හිතවන්නා හොඳ වූ කෙනෙක් නැති මේ බව ගමනෙත තවත් කුමට හිත බඳවන්නා මොනේවා ලබන්නේද මොනේවා හොයන්නේද ලෝකේත විපරම් කරමින්නා අතරදම මුදම මුනි දුදාම දුනි මේ ලෝව දුක බව දකිමින්නා අපාමනේ සසරෙහි සිට භව ගමනක් ආවත් ඉතිරිය නැහැ දුන්නේ හැදුවා වින්දායනේ දෙක උයේ කීවත් අපාමනේ දුක් කඳ නෙවගන්නේ මාතු මාතු සාව සාව හෝයේ හෝයේ කියේ මුත් දුක හැරේ මොනේ වාදේ හමුවන්නේ මායා සුවයක් මිරිඟුව ලෙස දෙති ඒකේ ඇමිනි දුක විඳවන්නේ මේ බඳු ලෝක අපි නොමැත සරන්නේ මුනි රජ දුන්දම් පද ඇසුවා මේ බඳු ලෝවින් අපි සැනිනි නිදෙන්නේ මොනවට යනවද පය උසවා බුදු රජේ දුන් බුදු ගුණයම දන්නේ ඒ බුදු දම් සුවගෙන විසුවා ලෝකේ බැඳෙන සිත් අපට නොවන්නේ දහම දැකම සෑම නිමි එසුවා පවතින ලොවක නැත හිතගත බැඳිලා දිවි බඹේ වත් වෙනසී කාලේ සිතාලා දිවි බඹේ නොවුණු සත නැත ලොවේ එනිලා අපමණ වාරේ ගෙව්වා එහි ලැබීලා උපනා කිවා සවේ ජීවත් වෙලා ඇතේ මිය ගිය කියන තැන නැති බව ලොවේ නැත දිවියෙක් බඹෙක් ජීවත් වෙන තිලා යතේ යලි දුක් ගොඩක් දින භවයෙහි සරා ඇත දෙවියෙක් බඩෙකුත් නොවන කෙනෙක් නැත මේ සෑම පෙර භවයෙහි ඉඳලා දහස් කෝටි ගණනින් එම වාරද ඔය දෙවි බඹ වී ඇත එකලා පිලිසරණක් නැති අනාථ භව ගති දැනගෙන ඒ සෑම අතහැරලා ආසහැරලා මුබුදු මග දැකගෙන දුක දෙන භවයද දුරු කරලා සම්බුදු පියානෝ දුන් බුදු මග දැක්කා ඒ මග යන්ට සෑම දිනකින ගුණ රැක්කා බුදු මග නිවන් මග ලෙස ආදගෙන දැක්කා නිවේනේ මූලෝ වින්නොම යමු තව පස එක්කා ඇස කන නාස දිව කය යන්නේ පසක් හදා නොම යමු මෙදිනේ බුදු මඟ සත් සුදක් බදා නිවනට නැමිමු සමවතගෙන ගුණත් සදා මුනි දුගේ සෙවනේ සනසෙමු එම නිවන් සදා සෑම දින මෙවන් කුණු කය වෙත නොම තබලා ඉවතට ගනිමි බුදු ගුණ ආසත නගලා කිසියම් දුකක් නැති ලෙස මගේ ගුණ දැකලා අතියමු බුදු මගට බුදු සතුනම දැකලා කුණු දෙන කයේ ඔබ මේ තැනදිම ඉන්නේ යාගුණ බඳිනේ අපි බුදුරුවේ ගුණ ගන්නේ මුනිඳුගේ දරුවෝ ලෙස අපි ආසට එන්නේ නැත බරේ කුණු ගඳ පිටායේ දැන් අපේ වන්නේ ආහසතේ ඇති ඇති මේ කයේ මෙදා ඇත සම්බුදු දරුවන්ට සුවසෙත ළඟා විතේ විතකර ගති දෙකක් කුම් මෙමේ කයේ නැත සමදින උතුම් බුදු ගුණ වෙත ඇදී යත බුදු ගුණ ආස සමතන පැතිරිලා ඇත කිසියම් දෙයක් නැත සැනසුම පෙනී යත නිදාස් සුව පහසු බුදු ගුණ කයේ සිට සබලා උතුම් ආසක සෑම සබා ඇත බුදු ගුණේ ආසේ විතගෙන සුවයට නමලා පිරිති දුතුම් බුදු රත් කයේ විත දිවලා සෑදුණු මුනේ බුදු මග සුවයට නමලා අපි යමු අතරේ යනේ බුදු ප්‍රදේශම බලලා බුදු සුවති සීලස මුහුණේ දිලෙනවා මුහුණේ වටා බුදු ගුණ විනේවා කිසි විට සැඩගති මුහුණේ නොවිනේවා ලොවට මෙමිත් සිත පතුරනවා සමගේ කයේ සැඩ පළුදු නොවිනේවා උනිල් ආසක් ලෙස උඩ පනවා බුදු ගුණ ආසසේ සැවුම ආදිනවා ඒකායේ සැසිතගෙන දිනවා පැහැල්ලු කයේ වහන්සිද නිදිමත කිසිතැන ගෑවුන අහලකවත් නැත්තේ මේ කයගෙන අතිතන තුන බුදු ගුණ ධාම තුලින් අද මේ ඇත්තේ සෑමදෙනේ බුදු ගුණේ පළවැනි දැනෙත සැගෙන සිටිනි අද ගුණ ඇත්තේ බුදු සෙත සිසිල මුළු කය වට නැගින්නා මූනෙත හඳ එළිය පෑවුවෙ ලෙසින්නා පිරිසිදු මුනිදු ගුණ සිහි කළ වසින්නා හද පිරිසිදුයි ඇද වැද කිසි නොවන්නා සමතින් අවංකයි පිරිසිදු ගුණ විනවා පිවිතුරු උතුම් දිත් ගුණ සමතම විනවා ලොව විත නොබැඳී පාපතර ගුණයට එනවා මේ ගුණ සැලුයි බැඳුමන් නොම වෙනවා ලෝකෙත නොබැඳී සෑම බුදු සෙත් රහසේ ඇත පළවැනි දැනීමේ සෑම අද රැගෙන ඇත සුදු බුදු රැසින් සෑම අවතද වතව යත සම්බුදු සුවයේ මුළු ගත සිතේ විලනු ඇත සෑමගේම කායත බුදු සෙත් සීලස එනවා දුක වේදනා කාය ආලක නොම වෙනවා බුදුසෙත් සුවය වට කළ කය සුව දෙනවා බුදු සෙත සිසිලගෙන සිසිලිනී නැහැ වෙනවා හද පාපු විසර නැත සුදු බුදු දහරි තැනී සෑම දින කයත පාසුව එලිදුවය පෙනී ගෙන ඇත දෙවැනි බුදු දහනත ගුණය දැනී මේ බුදු දහනි සුව සෑම අය වෙතට වුනි සෑමගේම මේ කයේ බුදු එමෙදැනෙත ආවා හිත කය සිසිලදී දෙවනි උතන ඌවා මේ ගුණ දැහනේ තිර ලෙස සුවයම ඌවා බුදු ගුණ දෙවනි දැනෙහි සැම පිහිටාවා සම්බුදු සිසිල වැද මුළු කය සුවය දෙත ඇතුළත පිටත වෙනසක් නැත එළිය ඇත කිසිවිට කිරණ නැත අවතද කිසිම අත බුදු ගුණ සුවයේ මේ මුළු කය විලනු ඇත සුදු බුදු රැසිනී බබලන ලෙස සුදු කෙරුවා මේ කය ආවත සෑම ආලෝකිත හරවා සම්බුදු දැන විත මේ සෑමගෙන දරවා සබ නිමිතේ වැනි බුදු ගුණ දැහැනට හරවා සම්බුදු ගුණ කඳේ මාසිතේ දිනු ඇත සෑම බුදු ගුණ ආසී බුදු ගුණ කඳ සුදු කිරි රැස විලසට සෑම කය සෑම වාටේ පිහිට වුණා වර නැත විස නැත මේ බුදු ගුණ කය මේ සෑම අය වෙත උරුම වුණා සෑම දිනේ අද බුදු සමිඳුගේ ගුණ ඇති දරු කැල විලසට දැහැනි වුණා සාමිඳුගේ ගුණ සිත දරනා මේ කය කිසිතන නෑ සරණට යන්නේ මොනවා උයන්නේද මොනවා බලන්නේද නැහැ කිසියම් තෙන හැසිරෙන්නේ අසේ පායේ ඊසේ කාඳ යයි වෙන් කළ තැන නැත අපි තව දුර පිහිටන්නේ වැඩකට නැති සෑම ඉඳුරන් හරිනෙමු බුදු එලියක් පමණය වන්නේ බුදු සුදු එළිය සෑම අත පිරිසිදුව ඇත ඒ තුල උතුම් බුදු දරුහිත නැගිනු ඇත දැනුමයි රුවයි මිස ලෝකෙට බැඳෙනු නැත සෑම දිනේ උතුම් සිව්වැනි බුදු දැහැනි ඇත සුදු බුදු දැහැන සෑමතෙම ආද ලැබීවා බුදු ගුණ ආදී සෑම අය අද සිටීවා හිරුලෙස බබලවන සිහි ගුණේ වැඩිවා සුදු බොදු එළියේ ලැබදැහෙනෙහි සිටීවා සම්බුදු ගුණ කඳින් සැම ආයේ වෙත මෙන්නේ ගුණේ හඬේ දේවා ඇත මුනි ගුණේ අසිරෙන්නේ වාදක විසර නැත බුදු සුව දරමින්නේ සෑම දැන උතුම් දැනෙත ගිනේ ඇත මෙන්නේ සම්බුදු සුවයට සෑමදිනේ අරගෙන සෙහෙනි තබා සුවයම දිනේවා කිසිම තැනක විස අඳුරු කඩක් නැත බුදු එලි සෑම පබතර වෙනවා සබසර මුනි දුගේ මේ බුදු ගුණයෙත සෑම අය අද පමුණාලනවා සම්බුදු දරු ලෙස පිරිති දුකර ඇත සමිඳුගේ ආසිරි හිමි වෙනවා අරගෙන මේ බුදු ගුණ කඳ වෙත අද බලමි උතුම් බුදු මග සිතලා පිරිසි දෝ පිරිසි දෝ කරගෙන ආසම වෙත ඇති දේ බලනෙමු මේ කාලා වැටෙහිනේ එලි වාතේ කර තැන රූපය විලස ne ආශ්‍රයයට ගෙන හිතාවා තබනෙමි නිවන සිහි කළ මැන ගුණ ඒසෝපා හිතගත කියන මේ සුව කොපමණ දෙන්නේ විලසත පෙනුන මුත් මායාවම ඔන්නේ තවතන තන බවයි බවයම දකිමින්නේ අතහැර නිදෙමු යලි නොමගෙන එලෙසින්නේ ලොව අල්ලන්ට කිසිවක් තව ඉතිරි නැත ඔය ඔය ආපු පිරිසිදු බව ඔහොම වෙත මේකට නොබැඳී යති අද අත් හැරිය යුතේ අතහැර මිදෙමු හිතගත නොමේ ඇලිය යුතේ කිසි තැන නොඇලිනේ බවති කරලා දැනුම නුවණ දැකගෙන ඉන්නේ කොතැන සරන්නේද මොනවා දන්නේද ගිහිවනේ ලොව අනියත වන්නේ අනියත දුක අනතය යන්නේ සතු දෙනේ හැම දෙය ගැන හිත හරිමින්නේ නිසරුව අතහැර නිවනය කිව් එම අතහැරලුම අරමුණ වන්නේ අතර නිදියම් දිනයක අතර යනා සමදි අතර දැමුවොත් දුක නොමැති වනා මේ භව දකින්නට මෝතක් නුවන තනා සබනි මිහිටි තැනෙම බුදු මග නැනිනි දෙනා බුදු නැනේ පානේ වී සිව්සත් වැටේහිවා අතහැරේ මිදුනේ විට කිසිවක් නොම වූවා සහ මුල අතරේ දැමු විට දුක දුරුවා ඒ තුම් නිවන දකින්නට සෑම නැවතුවා සනසුනේ සමිදු කීතරු කැලෙව්වා සෑම සෑම බුදු ගුණේ සිතේ හිමිව්වා බුදු දරු ලෝකෙට ඇලෙනු නොවුවා ලොව ඇත හැරුමම අද වැටෙව්වා වූවා කිසිතැන නොපඳින බුදු මඟ දැකලා ඉනි නැති කළ මඟ ගැන සිහි කරලා අතහැර නිදුනම ගිනි නැත හිතලා බුදු මගේ ඇත සෑම නිවනම දැකලා කිසි කෙනෙකුට නැත අප ගරහන්නේ සෑමටම අනුකම්පාව කරන්නේ කවදා හෝ සත ගිනි හරිමින්නේ වෙන දසිත්වා දුක දුරුවන්නේ ආපාමන සසරෙහි සිට ලොව ඇදෙන ආවිදුව තුරු කර නැන ගුණ හොඳිනා වැඩි වැඩි ලෝ අත හැරගෙන එතනා ඉනි ඇම නිව නිව යාවා තොසිනා ලෝකෙත කිසි කලකදී නොබැඳීවා දීවත් වන තුරු පමන නිතිවා මතු භවයේත සංකර නොම වේවා සෑම විට මේ මොහොතෙම දුරු වේවා සම්පද වැටෙහි දැනි සිටීවා සම්පාකිති විතකති නොම වේවා සම්මා බුදු මගේ සෑම විට වේවා සම්පා සමහද කිඳුරු වේවා විනගති කරවන විස නොම වේවා සාගහිතින් බඳුමන් නොම වේවා නොතත් සමතම මේ සිත වේවා ආතිරි බුදු මගේ නිවන පිනේවා සම්බුදු මගේ වෙත තම දින සබලා පියවි තිබෙන හිත එසමත සබලා බුදු රජ ළඟ දරු ලෙස දැම සකලා සබකි උතුම් ලෙස බය දුරු කරලා සෑම තෙම බුදු පිය ළඟ බිම ඉන්නා නිලස පෙනී දැනින් සතුටින්නා ඉතුනොත් යන්නට සෑම මොහොතින්නා ගනිමි පියවි බුදු ගුණයට ගන්නා සම්බුදු ගුණයෙනි අද සෑම අරගෙන එලි කඳලෙන සුදු බුදු රස නගමින් තිබු එම තන දැක හේතන නොඇලින ගතියේ තබා ගන්නෙමි පෙර සිටි තන අතපය ඔළුවට ඉඳුරන් තිබුණා එම තුන් වැනි දැහැඩට අද ඇතුණා අරගෙන එතනින් තව වට කෙරුණා පිරිති දුකය බුදු දුවයෙහි තැබුණා එම බුදු දුවතුන් වැනි දැහැනටගෙන ගන්නෙමි යලි එම දුව සිතිලටගෙන පාවෙන්නේ කය සුදු බුදු රැත මුහුණිනේ සඳ එලි ලෙස තිබුතන සිහි කරමින් ඒ පළවැනි දැහැනට සැම රැගෙන බුදු සුවලද ගුණයෙන් සිත නිවුණා අරගෙන මේ දිවිගෙන යන එතන කෙලවර වනතුරු භවයෙහි ඉතිනා පෙරකලෙහි දුවකින් කය සැදිලා මිනිසත් උපතක් ගෙන මෙහි නැගිලා ඉති තැන මිය යන තුරු සිහි කරලා ඉති මොකිතිම කම්පා නැති කරලා දැන් එම අහසෙහි බුදු ගුණ කයගෙන බුදු සුවයෙන් අත් නොහැරෙම මෙලෙසින කයට නොබැඳි කය තුල හිටි විලසින සෑම දින පහතට ගන්නෙමි ගුණයෙන් මතලිය ඇති කය මේ විලසින්නා ධම්මතු වේති කුවිලස තිබෙන්න කැමදෙන එහි නොබැඳම ගුණයෙන්න තපමි හිතිය විලසතම සිටින්න අරගෙන හිතුනොත් බුදු ගුණ දැහැනෙත යන්නට පය සැති ගැනුමන් නැති කොට බුදුමා පිළිසරණින් ගෙන නිවනට දකින්නට සබනෙමි සමවත සිර කොට පියවි ගතිය මිස විස කිසි නැත්තේ මොනිඳු දුටුව පැහැදුම හිතේ ඇත්තේ පියවි ප්‍රබෝධය සම වෙත ඇත්තේ මෙලෙස උතුම් දරු ලෙස සකසත්ති මේ සෑම ගුණ කඳ අරගෙන අදදින සෑම ලෝභ සත බුදු දරුවන් අතිතන සබමින මුනි රජ ළඟ ලෙස තනසින අදින් වාදි මුබුදු රජ වෙත පැතියෙන සෑමගේ දයන් හද පපු වෙත ඇතිලා වැඳුම විලස පිහිටා ගුණ නැගිලා මුනිඳු දසුනේ පෙනි පෙනි අසමි කලා දැස හරි නොවඳිනේ මුකුණ දැකලා සාදු සාදු සාදු